සුනන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු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 අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත අවබෝධය ඇති කරගන්න ඕනේ අපේ ජීවිතයට ඒ ධර්මය පැහැදිලිව, නිර්වෘල්ව එකතු කරගන්න ඕනේ. එකතු කරගන්නවා කියන එකේ තේරුම ලෝකය අරමුණු වෙනකොට පින්නත් අපිට මේ ලෝකය අරමුණු වෙන්නේ අපේ දැනුමේ හැටියටයි. අපේ දැනුමේ හැටියට තමයි ලෝකය අරමුණු වෙන්නේ ඕන දෙයක් අරමුණු වෙනකොට එහෙමයි. මොනවා හරි දෙයක් ගැන කිව්වහම අපි එක එක්කෙනාට එක එක්කෙනාට තියෙන එක එක හැඟීම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කිව්වහම ඒ ගැන එක එක්කෙනාට ඇති වෙන හැඟීම එක එක විදිහයිද නැද්ද? ධර්මය ගැන කිව්වහමත් එක එකනට ඇති වෙන හැඟීම එක එක විදිහද නැද්ද? මහා සංඝරත්නය ගැන කිව්වහමත් එක එක විදිහ. මම කිව්වහම මම කිව්වහම ඕන් Tamanට මමක් තේරෙනවා. හිතාගෙන ඉන්නේ ඔක්කොටම මම ගැන හිතෙන එකම විදිහද කියලාද? දැන් මට හිතෙන විදිහක් තියෙනවනේ මම ගැන. එක එකනට එක එකනට එක එක විදිහ. මගේ දේවල් ගැන ඒත් එහෙමයි. මම මං ගැන හිතාගෙන ඉන්න විදිහට වෙන ලෝකෙ කිසි කෙනෙක් මං ගැන හිතන්නේ නැහැ. එහෙනම් මම මං ගැන හිතාගෙන ඉන්න එක කාට විතරයිද? ආ මේ වැඩක් ඇයිද? නේද? මම මං ගැන හිතාගෙන ඉන්න විදිය මට විතරයි. හරිද? අන්න ඒ වගේ මේ ලෝකෙ අපිට දැනෙන්නේ හැඟෙන්නේ එක එක විදිහට. ඒ එක එක විදිහට දැනෙන්නේ අපි දන්න දැනුමේ හැටියටයි අපිට හැඟීම් එන්නේ. නේද? එතකොට අපේ දැනුම නිවැරදි වෙනකොට අපේ දෘෂ්ටිය ඍජු වෙනකොට අපිට අපිව හරියට දැනෙන්න පටන් ගන්නවා. තමන්ගේ ස්වභාවය හරියට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් එන්න ඒකටයි ධර්මය. මට මං ගැන දැනෙන හැටි හරිද? මට මේ ලෝකයේ සමහර වස්තුන් දැකලා ප්‍රියයි, සුන්දරයි, මధుරයි, බොහොම ලස්සනයි කියලා මනස රූප පේනවා. ඒක හරිද නැහැ. ඒක හරියද දන්නේ? ඒකට උත්තර දෙන්න බයයි. ඒක එක එක්කෙනාට එක එක්කෙනාට කෙසේ වෙතත් ඇත්තම தත්ත්වය මොකද්ද? පාද තලයේ ඉඳලා කේස් මත්තකේ දක්වා අප්‍රසන්න දේවල් වලින්ම නැද හැදිලා තියෙන්නේ. ඇත්තම කතාව. ආන්ගේ අප්‍රසන්න දේ අප්‍රසන්න විදිහට අපිට අරමුණු වෙන්නේ නැහැ. තමන්ගේ ශරීරය හැදිලා තියෙන්නේ නැත්නම් මම අඩුම ගානේ මම කියන්නේ මම අතින් අල්ලලා යමක් කැමර දුන්නොත් දැන් මොනවා හරි අතේ ගෑවෙන දෙයක් මගේ අතින් අල්ලලා එහෙම දෙනවා කන්න කියලා. කට්ටිය කැමති නැහැ. නේද? මේ අත්ව අතින් අල්ලලා දුන්නොත් මං කන්න කැමතිද? නැහැ. නේද? ඒ තරමට අපිට එකිනෙකාගේ ඇත්තටම මේ අතේ ගෑවෙනවා. කවුරු හරි ඉතුරු කරලා දෙන කෑම එකක් කන්න අකමැති ඇයි? අපි හෝටල් එකට ගියා කියන්නේ හෝටලෙට ගියාම කවුරු හරි ඉතුරු කරපු කෑම එකක් අපිට දෙනවා. නේද? එයා මුකුත් කරේ නැහැ අතින් අල්ලලා විතරයි අර තියෙන අර කැමරේ. එයාගේ අතින් පොඩි කරපු හරියක් තියෙනවා. ඒ කියනකොටත් අප්‍රසන්නයි නේද? නමුත් තමගේ දරුවෙක් නම් ආයේ කමන්නේ නේද? ඒ මොකද එයාගේ ශරීරය අප්‍රසන්නයි නෙවෙයි යන්න බලන්න ඇත්ත වැහෙනවා. ඇත්ත වැහිලා යන හැටි. හරිද? එතකොට අන්න ඒ වගේ අපිට අකුසල් හින්දා දන්න ටිකක් නැති වෙලා යනවා. මේ ලෝකේ අප්‍රසන්නයි කියලා දන්න ටිකත් ලෝභ දේශ මොහාමුවේ අතිහිරපත් වෙනවා. දැන් මේ පාදතලේ ඉඳන් කේසමත් එක දක්වා කියන්නේ කකුල් දෙක යට ඉඳන් කොණ්ඩේ දක්වාම අප්‍රසන්න දේවල් වලින් හැදලා තියෙන කිව්වම මේ අත පිළිගන්නවා ඒක. ඒක නම් දන්නවා. හැබැයි දැනගත්තොත් මොකද වෙන්නේ? ඒත් ඒක අමතක වෙලා යනවා. ලෝභ අධික ලෝභ දේශ මොහ රාග ආදී කෙලස් ධර්ම හමුවේ. ඉතින් අන්න ඒ මුලාවටපත් වෙලා අපි මේ ලෝකේ ජීවත් වෙනවා. ආන්ගේ මුලාව නැති කරගන්න අපේ හිතෙන් ඇත්ත ඇතිසැටියෙන් අරමුණු වෙච්ච දවසක තමයි පුළුවන් නැත්තම් එහෙම ලොකු අනාගත දුක් සහිත ජීවිතයක් ගොඩනගෙනවා. මම අහන මේ අත්තන්ගෙන් සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා මටම මටම හොඳයි කියලා ලං කරගන්න දේවල් දුක ඇති කරනවද නැත්ද? පීඩනේ ඇති කරනවද නැද්ද? නේද පීඩනේ බලන්න ඒ වෙලාවෙම තියෙනවා. නේද අපි මේ ලෝකේ මොනවා හරි දෙයක් ස්පර්ශ කරොත් අපිට ලොකු පීඩනයක් තියෙනවා. මගේ කියලා අල්ලගත්තොත් පීඩනයක් තියෙනවා. ඇයි? නැති වෙයි කියලා බයක් තියෙනවා. ආරක්ෂා කරගන්න ඕන කියලා හැඟීමක් තියෙනවා. අන්න ඒ ඇයි? ඒවා මේ ලෝකේ තියෙන දේවල් වෙනස් වෙන හින්දා. හරිද? ලෝකේ තියෙන දේවල් වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා දැන් වෙනස් වෙයිද දන්නේ දැන් වෙනස් වෙයිද දන්නේ දැන් වෙනස් වෙයිද දන්නේ කියලා බය තියෙනවා. ඉතින් මේ මෙහෙම කියනකොට එහෙම තේරෙන්නේ. හරිද? නමුත් මම මතක් කරනවා හැමදාම මේ දවස් කීයේම වගේ ධර්මදේශනා මාලාවේ අපි ළඟ තියෙනවා පින්වත් මේ ශරීරයක්. ඒ ඉන්නේ ඒ ශරීරය හැම වෙලේම වෙනස් වෙන ස්වභාවය තියෙනවද නැද්ද? ආ තියෙනවා. ඒ ශරීරය කියන්නේ එක්තරා ගලාගෙන යන දෙයක් වගේ හරියට නිකන්. ගැලීමක්. ඒ ගැලීම වෙනස් වෙවීමයි ගලන්නේ. නේද? මේක හොඳට බලාගත්ත හැකි මාසෙන් මාසේ කවුරු හරි කෙනෙක් නේද මාස 80ක් විතර 100ක් විතර ෆොටෝ ටිකක් අරන් තිබ්බනම් එකම දවසේ අරන් පොලිම තිබ්බනම් අන්න ගලලා තියෙන හැටි බලාගත්ත හැකි. නේද? කොහොමද හැඩේ වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි ආයලා තියෙන්නේ කියලා. එක්තරා ගැලීමක්. හොඳයි. ඒ වගේම තමයි අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන වේදනා. ඒවත් වෙලාවකට මේ මොහොතේ සැප වේදනා ඇති වෙනවා මේ මොහොතේ දුක් වේදනා ඇති වෙනවා මේ මොහොතේ අදුක් අසුක වේදනා ඇති වෙනවා එහෙම ගැලීමක් තියෙනවා. ඒකත් හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? නේද? ඔව්. අඩුම ගානේ එකම රහ තියෙන එක අඹ ගෙඩියක් අරගෙන කනවා කියන්නේ. කන්න පටන් ගන්නකොටයි මැද හරියේදී අග හරියේදී මගේ දිවට වේදනාවක් දැනෙනවා. ඒක එක ගන්න දන්නේ. දැන් මේ එකම රස අඹ ගෙඩියන්නේ. ඒ අඹ ගෙඩිය කනකොට ඇති වෙන ඒ කනකොට ඇති වෙන වේදනාවක් අඩු වැඩි වෙනවද නැද්ද? ඒවත් වෙනස් වෙන හැම වෙලේම. එතකොට අපි හිතමුකෝ පරණ සිද්ධියක් මතන කවුරු හරි මට කම්බුලට ගහලා තියෙනවා ඊයේ පෙරේදා. මතක් කරනකොට මොන වේදනාවක්ද තියෙන්නේ? දුක ඒක අතීත වේදනාවක්ද වර්තමාන වේදනාවක්ද? අතීත වේදනාවක්ද? වර්තමාන වේදනාවක්. අතීතේ නම් කම්බුලට ගහපු වෙලාවල. ඒක මතක් වෙලා දැම්මට ඇති වෙන වේදනාවක්. ඒක වර්තමානේ මේ දැන් ඇති වෙන්නේ. හැබැයි ඒක මතක් කරනකොට තව චුට්ටකින් ඉස්සෙල්ලා ඇති වෙච්ච වේදනාවට සමානද අසමානද? ආ වෙනස්. ආයෙකින් ආයෙ වෙනස්. මොන කර්මයක්ද ඕක? විතක සැප වේදනාව, විතක දුක් වේදනාව, විතක දුක් අසු වේදනාව වේගෙන් හැදෙන වෙනස් වෙයි වෙනස් වෙයි. සංඥා මොකද? හඳුනා ගැනීම එහෙමයි. ආදරය ආදී සංස්කාරය ආදරය තරහ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය වගේ එහෙමයි. විඥානය එහෙම එන හැම දෙයක් හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා නේද? ඒ විතරක් නෙවෙයි ඇත්තටම නැති වෙනවා. මේ ලෝකේ එහෙම වෙන්නේ නැති එකක් කියන්න බලන්න. එහෙම වෙන්නේ නැති එකක්. නෑ එහෙනම් අපි එකතු කරගන්න හැමදේම වෙනස් වෙනවා නැති වෙනවා. ඒක අපේ කාටවත් කාටවත් තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ වෙනස් වෙන්න දෙන්නේ නැතුව. එතකොට ඔන්න ඕක දැනගන්න දැන් අපි දැනගත්තා. නේද? මම ආයෙ මතක් කරනවා පරණ කියපු කාරණාම ආයෙ ආයෙ මතක් කරනවා දැන් ආයෙ මෙතෙන්ට වුණා වෙන හින්දා. දැන් අපි ඒක දැනගත්ත නේද? දැන් ඔගේ අවබෝධ කරගන්න තියෙන මොනවද? දවයි කිව්වේ අපි අනිත්‍ය ගැන නේද? නිත්‍ය වශයෙන් තියාගන්න දැන් අනිච්ච කියලා කියන්නේ නිත්‍ය වශයෙන් තියාගන්න බෑ කියන එකයි. ඕකේ අවබෝධ කරගන්න තියෙන මොනවද? නෑ නෑ ඔය දැන් කියපු ටිකිය දැන් කියන අනිත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා. පස්සේ දුකට වැටෙමුකෝ. ඔය කියපු එකේම දැන් කියන අනිත්‍ය අවබෝධ කරගන්න. ඉතින් අවබෝධ කරගන්න දෙයක් තියෙනවා. හැමදේම වෙනස් වෙනවා. හරි. ආයෙම අවබෝධ කරගන්න තියෙන්නේ. අන්න කටින් කිව්වට තමුන්ට වුණාම කියලා කිව්වට මේක හරියට ඔප්පු කරගෙන පෙන්නන්න ඕනේ. හා. මේ බලන්න අපි මෙන්න මෙහෙම හිතමු. දැන් ලැබ් ගින්දරක් එනවා. ගින්දරක් එනවා අර පැත්තේ. මං කියනවා ඕක නිවන්න පුළුවන් කියලා. ඕක නිවන්න පුළුවන් කියලා. කියන දේ දැනෙන දේ එකක්ද දෙකක්ද? කියන දේ දැනෙන දේ අතර වෙනස් වෙනවා. අන්න අර ගින්දර නිවන්න පුළුවන් කියලා කිව්වොත් ඉතින් පුළුවන් නේද කියන්නේ? එහෙනම් මගේ හිතට දැනෙන්නේ දෙයමයි කියන්නේ. දැනෙන දෙයමයි නේද කියන්නේ? හා. මම දැන් මෙහෙම එකක් කියනවා මේ නැත්තන්ගේ. මම ගොඩාක් ආදරය කරන කෙනෙක් අද හන්දෑවේ මැරෙන්න පුළුවන් කියලා. මේ අත්තන්ට කියන්න කියන හැම. දරුවෙක් කියන්නේ මං ගෙදර යනකොට මගේ දරුවා මැරෙන්න පුළුවන්. පුළුවන්ද බැයිද? පුළුවන්. හරි. ඒක වෙන්න වෙන්න පුළුවන් දෙයක්ද නැද්ද? මං ආදරය කරන කෙනෙක් අද හන්දෑවේ මැරෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. පුළුවන් කියලා කියනවා ෂෝක් එකට ඔබ පුළුවන් අනිත්‍යයි කියලා කියනවා. නේද? කිව්වට ඇතුලේ තියෙන හැඟීම මොකද්ද? හැඟීම තියෙන්නේ මොකද්ද? ඇතුලේ තියෙන හැඟීම මොකද්ද? ඒක වෙන්නේ නෑ. ඒක වෙන්නේ නෑ. නෑ ඒක වෙන්නේ නෑ. ඒක කොහොමත්ම වෙන්නේ නෑ කියන හැඟීම තියෙනවද නැද්ද? අන්න වෙනස. හරිද? අවබෝධ වුණා නම් හැඟීමයි වචනයයි එකමයි. හරිද? ඒ කියන්නේ අපේ අනිත්‍ය සංඥාව ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණ තියෙන වස්තුන්ගේ අනිත්‍ය වස්තුන්ගේ අනිත්‍ය ලක්ෂණය අපිට අපි ඒක අපිට දැනෙන්නේ අපි ආදරය කරන අපි කැමති වස්තුන් කෙරෙහි දැනෙන්නේ කොහොමද? අපේ හිත බලාපොරොත්තු වෙනවා මේවා නිත්‍ය වශයෙන් තියාගන්න පුළුවන්. පැයක් තියාගන්න පුළුවන්. පැය දෙකක් තියාගන්න පුළුවන්. පැය 10ක් තියාගන්න පුළුවන් කියලා. නේද? ඔන්න බලන්න මේ අතරින් මම මෙහෙම අහනවා. කවදා හරි දවසක අපේ අම්මා මැරෙනවා. හරිද? දැන් දැනට අම්මලා ඉන්න අයගෙන් මම ඉන්න අයකට මම කියනවා දැන් අම්මා මැරෙනවා කවදා හරි. මේ අම්මා මේ මොහොතේ මැරෙනකොට මට අදහසක් තියුණොත් දැනට තියෙන අදහස මොකක්ද? අම්මා කොච්චර කාලෙකින් මැරෙයි කියලාද? 15ක් තව 20ක් නැතව ගොඩක් එහා. ආන් එහෙමයි අදහස තියෙන්නේ. නේද? හොඳයි. අම්මා තව පොඩ්ඩකින් මැරෙන අම්මා කොයි වෙලාවෙ හරි මැරෙනකොට මට අදහසක් තියුණා නම් හැඟීමක් තිබුණා නම් තව මාසෙකින් මැරෙනවා කියලා මාව දුකටපත් වෙනවද නැද්ද? නේද? තව අවුරුද්දකින් මැරෙනවා කියලා හිතාගෙන හිටියා නම් ඊටත් වැඩි දුකටපත් වෙනවද නැද්ද? නේද? තව දවසකින් මැරෙනවා කියලා හිතාගෙන හිටියනම් තව දවසක් හරි ඉඳී කියලා හිතාගෙන හිටියනම් දුක අඩුයි නේද දැන් මේ මොහොත ගන්නවා තව විනාඩි 10ක් හරි ඉඳී කියලා හිතාගෙන හිටියනම් හිතලා තිබුණා නම් ඒ දුකක් තියෙනවා නේද දුකක් නැත්තෙම කොහොමද ඊළඟ ශනේ දැන් මේ මොහොතේ ජීවත් වෙලා ඉන්නම ඊළඟ ශනේ මැරෙනවා කවදා හරි එහෙම වෙන්නේ නේද මේ මොහොතේ ඉන්නගෙන ඊළඟ ශනේ මැරෙනව නැද්ද කවදා ඊළඟ ශනේ මැරෙන්න පුළුවන් මැරෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා කියන එක දැනගෙන හිටියනම් ඒ හැඟීම තිබුණා නම් දුකක් ඇති වෙනවද අන්න බලන්න එහෙනම් එතෙන්ටම ගන්න වෙනවා අපේ හිත. හරිද? එතෙන්ටම ගන්න වෙනව නේද? ආන් එහෙම වුණොත් අපිට විනාඩි 5කටවත් අපි ඒව ගැන දැඩි බලාපොරොත්තුවක් නැහැ. හිතියොත් හොඳයි. නේද? මේක මේක තේරුම් ගන්න බෑ අපිට එකපාරටම කිව්වහම. මම මෙයාගෙන් මෙහෙම අහනවා. අහසේ පාවෙලා යන වලාකුළක් තියෙනවා. නැත්නම් දෙදුණක් පායලා තියෙනවා කියලා හිතන්නකෝ. මේකේ පාට අඩු වැඩි වෙනවා හැම වෙලේම. ළමයි නැගිටලනකම් මම මේක තියා ගන්නවාමයි මේ තියෙන විදිහටම කියලා අපිට කවදාකවත් හිතෙනවද? ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ? ඒක තියාගන්න බැරි බව අපි ප්‍රත්‍යක්ෂ කොටම දන්න හින්දා. හරිද? අන්න ඒ වගේ මේ ශරීරයක් අනුන්ගේ ශරීරයක් තමන්ගේ ශරීරයක් තිබ්බොත් හොඳයි හරිද? තියාගන්න බැරි බව ප්‍රත්‍යක්ෂ කොටම දැනගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ජීවිතය මොකක් වගේ කියලා තනාග පිනිබිඳ වගේ කියලා. ඉතින් අපි ඒක නිකන් සාහිත්‍ය වචනයක් කියනවා වගේ කියනවා ජීවිතය තනාග පිනිබිඳ වෙන්න කියලා නිකන් කියනවා. එහෙම බෑ. හරිද? බුදුජාණන් වහන්සේ උපමා දේශනා කරන්නේ ඇයි? අපිට ඒ හැඟීමට සමාන හැඟීමක් උපදවා ගන්න උපමාවක්. නැත්නම් ඉතින් ආයෝක තනාග පිනිබිඳ කියන්න ඕනේ. නැත්නම් කියන්න තිබුණා නේ තාසුට්ටකින් මැරෙන්න පුළුවන් කියලා නෑ. කෙනෙක්ගේ ජීවිතයක් පිළිබඳව අපිට දැනෙන්න ඕනේ තනාග පිළිමිදක් වගේ. තනාද තනාග තියෙන පිළිමිදක් ගැන දැනෙන්න කොහොමද? තව මොහොතකින් වැටෙන්න පුළුවන්. තව මොහොතකින් වැටෙන්න පුළුවන්. නේද? අන්න ඒ විදිහට අපිට තේරිලා තියෙනවා නම් අපි දැනට පැත්තක ජීවත් වෙනවා. හරි. බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. හැම වෙලේම සූදානම්. හැම වෙලේම හිත ලෑස්ති මේක මොහොතක්වත් කියන්න මේක නේද මේ ඉන්නවා මේ නැති වෙනවා තේරෙලා නැද්ද එක දවසක් මම එනකොට අන්න අරේ ලොකු ආහන පොලිමක් තයි එකක් දාගවත් මහත්තේ සුක්කාන මුඩ බුති ඕන් ගහනවා ගහනවා ගහනවා නැගිටින්නෙම නැහැ බලන්න මොකද මේ ඔව් ඉවරයි පිනිබිද වැටිලා හරි ඉතින් මේක කොහේ හරි හයියෙන් දුට්ටක් හැප්පුණත් ඇති නේද කොච්චර පරිස්සම් කරගෙන ඉන්නේ බලන්න පාරේ යන එක යනකම්වත් විශ්වාසද මේ පඩිපෙළක් බහිනකම් විශ්වාසද අන්න ඒක ඒ වගේ මේ සියලු සංස්කාරයන් කියලා කිව්ව අපි කිව්ව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සියලු සංස්කාරයන්ගේ තියෙන ඔන්න ඔය ලක්ෂණය අපි මතු කරගන්න ඕනේ ඒකට තමයි අපි දැන් ඊයේ පෙරේදා බොහෝ වශයෙන් සාකච්ඡා කරා ඊයේ නම් නෙවෙයි අපි බුදුගුණ දහම් ගුණ සගුණ ගුණ ගැන කතා කරේ ඊට පෙර ආද දවස් කීපෙම කතා කරේ අපි හොඳින් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකායතන විසුද්ධිය ආදී මේ අපේ හිත මේ අපි ළඟම ක්‍රියාත්මක වෙන රූප වේදනා ආදියට හිත යොමු කරලා ඒ ඒ මානසිකාර්යම යොදවලා හැම නිමේෂයකම මේ වේදනාවේ ඇති වෙන වෙනස් වීම මේ රූපේ ඇති වෙන වෙනස් වීම අපේ හිතෙන් අත්දකින්න පුළුවන් වෙනවා. ආන් එහෙම අත්දැක ගත්තොත් අපේ හිතෙන් ඒක නිරීක්ෂණය කරොත් මෙතන තියෙනවා ගලන් ධාරාවක් වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගැලීම් පහ. හරි ඒක ගැලීමක්. කියන්නකො වේදනාවක් පිටිපස්සේ වේදනාවක් වේදනාවක් පිටිපස්සේ වේදනාවක් වේදනාවක් පිටිපස්සේ වේදනාවක් තියෙනවද නැද්ද? නේද? සංඥාවක් පිටිපස්සේ සංඥාවක් සංඥාවක් පිටිපස්සේ සංඥාවක් සංඥාවක් පිටිපස්සේ සංඥාවක් තියෙනවද නැද්ද? එහෙන් බලනකොට පුටුව මේසේ ඇඳ අම්මා තාත්තා සහෝදරයා ඔය ඔක්කොම හඳුනා ගැනීම හඳුනා ගැනීම වේගෙන් යනවා ඒවත් එක කැමැති අකමැති නේද ප්‍රිය අප්‍රිය ගිජු කෑදර ආදරය තරහව ඊර්ෂ්‍යාව හට ගන්නවද නැද්ද ඉතින් බලන්නකෝ ඔක්කොම වෙනවනේ මං නිකන් අහන්න ඕවා කරනවද වෙනවද දන්නේ වෙනවා නේද ඒවා මං කරන ඒවා නෙවෙයි මේ එක එක උපකරණ මෙතන තියෙන්නේ. මේ මේ එක එක එක එක කරන හරියන උපකරණ වගේ කියලා මම කිව්වා කලින්. නේද අපි එක එක එක එක මැෂින් වගේ. හරි. එක එක වැඩ කරන්නේ එක එක විදිහට. නේද? අපේ මූණු තහඩුවේ ඉඳන් ඔක්කොම වෙනස්. මූණ එකිනෙකාට වෙනස්ද නැද්ද? ඒත් හේතු ඇතුව. පෙර කරපු පින් අනුව නේද? හිත අනුව ඉපදිච්ච තැන ඍතු අනුව ඔය ඔක්කොම අනුව ආහාර අනුව මේවා වෙනස් වෙනවා. දැන් මට මට අදහසක් තියෙනවා තව අවුරුදු දෙකක් යනකොට මගේ මූණ මේ ගානට හැදෙන්න ඕන. මෙන්න මේ හැඩේ වෙන්න ඕනේ. එහෙම පුළුවන්ද? බෑ එහෙම බෑ. නේද? එහෙම කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් එන හම්බෙච්ච එක තියාගෙන ඉඳලා තියෙනවා. මූණ ගලාගෙන යනවා. මේකේ මේ රූප කලාප හැම වෙලෙම විදි විදි විදි විදි හේතු අනුව නැවත නැවත සකස් වෙන්නේ වෙනස් වෙන්නේ. ඉතින් වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි, සංකාරයත් එහෙමයි, විඥානයත් එහෙමයි. ඔය ටික අරින්ද වෙන මොන හරි තියෙනවද දන්නේ නැවතන. රූපයක්, වේදනාවක්, සංඥාවක්, ආදරය ආදී සංස්කාරයක්, තරහ ආදී ඒවා සහ ඇහි දැනි, පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, විඳීමේ දැනීම වැනි දැනීම් සම්භාරය ඒ එන්න ඒ ධාරා පහ ඇරෙන්න වෙන මොකක්ද තියනවද? අපේ ජීවිතයේ වෙන මොකුත් නැහැ. ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය ටික ඔක්කොම හැම නිමේෂයකම වෙනස් වෙනවා. සියල්ල හැම වෙලේම වෙනස් වෙනවා. නিত্যව තියෙන්නේ නෑ. නিত্যව තියෙන්නේ නෑ. ඒක බුදුරජාණන් වහන්සේටවත් ඒක නিত্যව තියන්න බෑ. මොන බල සම්පන්න කෙනෙක් ආවත් ඒක නিত্যව තියන්න බෑ. එහෙනම් ඒ වුණාට මගේ අදහස මොකක්ද? ආ එහෙම හරියන්නේ නැහැ නේද මට තියෙන ආදරයක් මන් දන්නවනේ මේ දෙන්නම්ක වෙනස් කරන්න නේද දෙන්නම්ක හා බලමුකෝ වෙනස් වෙන හැටි කියලා ලෑස්ති කරගන්නවද නැද්ද වැඩි අන්තිමට නවතින්නේ කෝච්චි වලට හිටන් පැනලා <laughs> ඈ ඒ මොකද ඒ තරම් තදින් අල්ලා ගන්නවා අපි මේ වෙනස් වෙන දේ ගැන වෙනස් වෙන්නේ නැහැ කියලා තදින් අල්ලා ගැනීමක් අල්ලා ගන්න. ඉතින් මේක සම්පූර්ණ වශයෙන් තේරුම් ගත යුතු වෙනවා අපි. සම්පූර්ණ වශයෙන්ම තේරුම් ගත යුතුව තියෙනවා. සම්පූර්ණ වශයෙන්ම තේරුම් ගත යුතුව තියෙනවා. ඒ සඳහා ඉතින් ඒ සඳහා තමයි ඇයි ඒ ටික දැනගත්තොත් තමයි දැනගත් එක විදිහට හැඟීම් පහළ වෙන්නේ. මේ සඳහා අපි කිව්වා පසුගිය දවස්වල අපි කතා වුණා තමන් විදර්ශනා භාවනාවක් සිද්ධ කරගෙන යනකොට ඉපදුනා වූ යම් සිහියක් තියනවාද පිළිකුල් භාවනා කරන කෙනෙකුට පිළිකුලයි කියලා මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට මුළු ලෝකෙම ගැන මෛත්‍රී හැඟීමක් අපිව කියලා දීලා තිනවා කොහොමද කරන්න කියලා. අසුභ භාවනාව නැතනම් ධාතු මනසිකාරය කරන කෙනෙකුට මේ ශරීරයේ මේ සියලුම බාහිර අභ්‍යන්තර සියලු දේ එකම වගේ ධාතුන් වලින් හටගත් ආය කියලා හු ආනාපානය කරන කෙනෙකුට හුස්මක් නම් ඇත හුස්ම කයක් ඇත මේ වගේ මස් කයක් මගේ කියලා ගන්න පුළුවන් මස් කයක් නැත කියලා දැනීමක් ඒ වගේ සිහියක් ඉපදුනා අපි මොකද කිව්වේ? ඒ ඉපදිච්ච සිහිය ඉපදුනේ යම් කිසි මෙනෙහි කිරීමක් හින්දා. ඒ මෙනෙහි කිරීම අයින් වෙනකොට මේ සිහිය නැති වෙනවා. හරිද? මෙනෙහි කිරීමක් හින්දා සිහිය ඉපදුනා මෙනෙහි කිරීම නැති වෙනකොට සිහිය නැති වෙනවා. මං ජීවත් වෙලා මොකටද මං ගැන දන්නේ නැතුව. නේද? ආන් එහෙම අදහසක් ඇති කරගන්න ඕන කවුරුත්. මම මෙලෝ දෙයක් දන්නේ නැතුව මේ ලෝකෙට ඉපදිලා මේ ලෝකෙ දෙයක් දන්නේ නැතුව ජීවත් වෙනවා. හරි ලැජ්ජයි මම නම් කියනවා වැඩේ. ඇයි? නේද මේ මගේ වගේ සිද්ධ වෙන වැඩේ මම දන්නේ නැහැ. හා බලන්න මොනවද දන්නේ කියලා දැන් කියන්නේ මම දන්නවා ගොඩක් දේවල් කියලා. හරි. මම එකක් පෙන්නන්නද? දන්නවද කියලා බලන්න. කවුරු කෙනෙක් මෙහෙම සෞම්‍යව අපිව ස්පර්ශ කරොත් ඇති වෙන්නේ මොන වේදනාවක්ද? දැන් කොච්චර කල්ද ඔය ශරීරය? හොඳටම විශ්වාසද ඒක එහෙමයි කියලා. දැන් එහෙමනේ කියන්නේ දැන් දන්න හින්දානේ කියන්නේ සැප වේදනාවක් කියලා. නේද? දැන් අවුරුදු ගාණක් පාවිච්චි කරන උපකරණ නෙමේක. හොඳයි මෙහෙම ස්පර්ශ කරේ අකමැති කෙනෙක් නා. ආ. <laughs> තේරෙනව නේද වැඩි? කවදාවත් මෙහෙම ඇන්නොත් ඇති වෙන්නේ මොන වේදනාවක්ද? හොඳටම විශ්වාසද? ඇන්නේ කැමති කෙනෙක් නා. අයියෝ කැමති කෙනෙක් නැන්නම සැප වේදනාවක් තියෙනවා. ඇන්නේ 60කට කින්න. එහෙනම් මොන අපි අපි ගැන දන්නේ නැහැ. අපි අපි ගැන මොකවත් දන්නේ නැහැ. හම්බෙච්ච මේ උපකරණය තියාගෙන උදේ හවස ඉතින් ඔය හුළඟේ යන පැත්තට ගියා. හුළං ගහන පැත්තට ගියා වගේ ලස්සන රූපයක් දැක්කා, සැප වේදනාවක් ඇතුණා. ඒක දිහාම බලාගෙන හිටියා. පිස්සු වගේ හිටියා. නේද? මිහිරි ශබ්දයක් ඇහුණා, සැප වේදනාවක් ඇතිවෙනවා. ඉතින් මේ බෙරේ නේද? මොකද කරේ? ඒකම අහගෙන හිටියා. ඒ මදේ පාරේ යනකොට අර මොකක් හරි එකක් ගහගෙන ඒකම අහගෙන ගියා. නේද? මිහිරි ගන්ධයක්, මිහිරි රසයක් මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. ගිජු කුමර කාගෙන කාගෙන කාගෙන කාගෙන ගියා. නේද? ඉතින් මේවා මොකද වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? හිත වෙනස් කරන්න පුළුවන්ද? මේක මොකද්ද මේ වැඩපිළිවෙල? මොකද දන්නේ මේ හුස්ම ගන්න කවුද දන්නේ? හුස්ම ගන්න මමද? මේ හාමුදුරුවොත් එක්ක හරියන්නේ ඔළුව නරක කරන්න හදන්නේ. හුස්ම ගන්නෙ මමද? ආ සිද්ධ වෙනවා නේ ඒකනේ වැඩි. නේද මම ගන්නවා නම් බිලහර මැරිලා ගොඩක් ඔක අමතක වෙනවනේ අනිවාර්යයෙන්. එහෙනම් ඒක වෙනවා. ඉබේද වෙන්නේ. ඉබේ වෙන දෙයක් තියෙනවා නම් හේතුඵල ධමයට විරුද්ධයි. එහෙනම් නෑ හේතු ඇතුවයි වෙන්නේ. හේතු නැති වෙනකොට හුස්ම වැටෙන්නේ නැති වෙන මල. එතකොට ඉතින් එහෙනම් හොඳට අපි මේ මේ ගැන හෙව්වේ නෑ නේද අපි හරි ලැජ්ජා වෙන්න ඕනේ ඇයි මම මොකද කරේ මගේ ළඟ වැටිච්ච මස් පර්වත කීපයක් අල්ලගෙන හරි මේවාට මොනවා වෙනවාද මේවා කොහේ යනවාද මේවා එහෙට පැන්නද මෙහෙට පැන්නද හරිද මේවා ඉන්න තැන කොහෙද කියලා එව්වා ටිකක් හොය හොය ඉන්නවා හැරෙන්න වෙන මොකවත් කරේ නැහැ. ඔව්ද නැත්නම් මස් වර්ගයක් ගැන හොය හොය ඉන්නවා. මස්ලේ කටු වර්ගයක් ගැන. එහාට මෙහාට දුවන තමන්ගේ වස්ගයට ගන්න බැරි, තමන්ට ඕන විදිහට තියාගන්න බැරි මස් කොටවල් තුන හතරක් අල්ලගෙන ඒ ටිකට මොකද වෙන්නේ කියලා ඒවට සාධාරණීෂ්ඨ කර කර ඉන්න හදන හැමදාම මැරෙන්න කිට් වෙලා කියන්නේ ලොකු මස් ගොඩට එන්න කියන්නේ පොඩි මස් ගොඩට එන්න කියන්නේ තව තව එක සැරයක් හරි බලලා මගේ ඇස් එක පියාගන්න කියලා. නේද? එහෙම කියන්නේ හොඳද නැද්ද? නේද ලොකු දුරට එන්න කියන්න පොඩි දුරට එන්න කියලා කියන්නේ නේද හරිම විදියට ගත්තොත් අර වගේ ගත්තා ලොකු මස් කොරට එන්න කියන්නේ පොඩි මස් කොරට එන්න කියන්නේ මට තව එක සැරයක් බලලා හිතේ පියාගන්න කියලා තණ්හාවෙන්ම වැරනවා හරිද ඉතින් ඒකින්ද මේකේ ඇත්ත తত্ত্বය හොයාගෙන තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සතිපට්ඨානය වඩන්න කියලා මම ඒ ගැන ගොඩාක් පැහැදිලි කරා දැන් පසුගිය දින කීපෙම අපි පැහැදිලි කරා. තමන්ව අවබෝධ කරගන්න කරන් තියෙන්නේ සතිපට්ඨානය. සතිපට්ඨානය කිව්ව ගමන් මතක් වෙන්නේ මොනවද? මලගේ. දැන් ඒකක් නෑ. නේද? දැන් මතක් වෙන්නේ අපවත් වීම විතරයි. නේද? හ්ම් සමහර අය සතිපට්ඨානය දේශනාව දාලා තියෙනවා කිව්වොත් එහෙම අහන්නේ කොහේ හරි අපවත් වීමක්ද මලගෙදරක්ද කියලා. අයියෝ මෙච්චර වටින දේශනාවක් මලගෙදරකට විතරද? මැරෙන්න කලින්ම අහන්න ඕන එක, මැරුණාම අහන්න ඕන එක නෙවෙයි. අධ්‍යයනය කරන්න ඕන පින්නත් නේ. අපි ඔක්කොම හෙව්වා. ඒ වගේ අපි අපේ ජීවිතයත් හොයන්න ඕනේ. මේ ජීවිතයේ ඇත්ත తත්වය තේරුම් ගන්නයි සතිපට්ඨානය. සතිපට්ඨානය වඩන කෙනාට ක්‍රමානුකූලව ක්‍රමානුකූලව පසුගිය දින ඔක්කොගේම විස්තර කරලා තියෙන ආය කියන්නේ මම. ක්‍රමානුකූලව මොකද වෙන්නේ? Tamange తත්වය තේරෙනවා. හරි. මම ඊයේ පෙර දහස් ප්‍රශ්නයක් ආය අහන්නම් එකක් විතරක්. දත්ක කියලා තියෙනවද? ඔව්. නේද? දතේ කොයි කෑල්ලද දන්නේ දැන් කකියනවා කියලා. දත දන්නේ නැහැ. ක කියනවා කියලා දත දන්නේ නැහැ. හැබැයි අපි කියනවා දත ක කියනවා කියලා. නේද? අපි කියනවා දත ක කියනවා කියලා දත නෙවෙයි දෙයක් දන්නේ නැහැ. එතකොට මොකක්ද උනේ? කියලා දෙන්නේ හොයාගන්න. නේද? හොයාගන්න ඕනේ ඒවා. ගවේෂණය කරන්න ඕනේ. මේ ලැබිලා තියෙන උපකරණය ගවේෂණය කරන්න ඕනේ. එහෙම ගවේෂණය කරපු කෙනෙකුට ඔන්න නාම රූප පරිච්ඡේද වෙලා හරි මම ඒ දක්වා විස්තර කරා නාම රූප දෙක නැත්තම් මේ රූපී අරූපී කොටස් දෙක වෙන් වෙලා පේන්න පටන් ගන්නවා. වෙන් වෙලා අරමුණු වෙන්න පටන් ගන්නවා. ඒක තේරුම් ගත්ත අයට අම්මාය තාත්තාය සහෝදරයාය තමන්ගේ ජීවිතය ගැන මෙන්න නාම પરම්පරාවක් මෙන්න රූප પરම්පරාවක් කියලා වෙන් වෙලා දැනෙන ගානට විදර්ශනා වැඩි වෙන්න ඕනේ. හරි. හරියට නිකන් මොකක් හරි උපකරණයක් තියෙනවා. ඒ උපකරණයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපිට මැෂින් එකක් තියෙනවා ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ක්‍රියාකාරීත්වය එකක් මැෂින් එකේ තියෙන යකඩ බඩුගඩ වෙන එකක් නේද? අන්න ඒ වගේ නාම රූප પરම්පරාව ඒ විදිහට දැනෙන්න ඕනේ. හරි මේ ශරීර අපිට කවදා හරි මැෂින් වගේ දැනෙන්න ඕනේ. මම හැමදාම කියන මේ දස්තිකේ මේක. හිතන්නකො පොඩ්ඩක්. මැෂින් එකකට අතක් කැපෙනවා අපි. තරහ යනවද ඒකත් එක්ක? මැෂින් එකත් එක්ක තරහ යන්නේ නැහැ. හරිද? ඒ වගේ හරියටම තේරුණොත් යම්කිසි කෙනෙකුට මේක මැෂිමක් කියලා ළඟ ඉන්නේ ඒවත් නැසින් කියලා. එක එක එක එක විදිහට හදලා තියෙන මැෂින් වගේක් ඒවා. එහෙනම් අනිත් අයගේ ක්‍රියාකාරකම් වලට තරහයිද අපිට? අද මේ කියන එක මොකද්ද කියලා ගැඹුරෙන් හිතන්න මේ හාමුදුරුව මෙහෙම එකක් කිව්වා. එහෙම වුණොත් මගේ හිත වල නිදහස් කරගන්න පුළුවන්. හරි හොඳට හිතන්න මේක මොකද්ද කියලා. හරි ආයෙ හිතන්න මම ඒකයි මේ උදාහරණේ ගොඩ වතාවක් කිව්වේ දැන්. මට ලොකු අනතුරක් වෙනවා මගේ අතක් සම්පූර්ණයෙන්ම කැපෙනවා කියලා හිතන්නකො මැෂින් එකකට මට මේ මැෂින් එකත් එක්ක පොඩ්ඩක්වත් තරහ යනවා මගේ ගෙදර තියෙන මැෂින් එක ජක් ජක් ජක් ජක් ජක් ජක් ගාලා සද්ද එනවා එන්න පටන් ගන්නවා හරිද මට පොඩ්ඩක්වත් තරහ යනවා මැෂින් එකෙන් සද්දයක් එනවා කියලා මම මොකද කරන්නේ දැන් ගෙදර තියෙන මොකක් හරි වැඩ කරන උපකරණයක් කන් කන ඇහෙන්න නෑ කෑ ගහනවා හැම වෙලේම ඒක දාපුවාම දැන් මම මොකද කරන්නේ සද්දයෙන් නැති විදිහට ආ හදනවා. ඒ වගේ අදහස් වෙනවනේ මට නේද? ආ ගෙදර තියෙන මැෂින් එකක් ඉවරක් නැහැ කෑ ගහනවා. ගෙදර තියෙන මැෂින් එකක් ඉවරක් නැතුව කෑ ගහනවා. එතකොට මොන වගේ අදහසක් දෙන්න ඕනේ? සද්දේ එන්නේ නැති වෙන විදිහට හදන්න ඕනේ. සද්දේ එන්නේ නැති වෙන්න හදන්න මොකද කරන්න ඕනේ? එයාට තරහා ගිහලා නම් කෑ ගහන්නේ තරහා අඩු වෙන විදිහට හදන්න ඕනේ ඒක. හරිද? නැත්තම් ඒක තරහ එන ගතිය තියෙන අපි මොකද කරන්නේ? තව ඒක ශබ්ද වැඩි වෙන විදිහට මේ මැෂින් එක ශබ්ද දානවා. මේ මැෂින් එතකොට කිසිම කෙනෙක්ගේ වචනයකට කිසිම කෙනෙක්ගේ ක්‍රියාවකට මේ ලෝකේ තේරුම් ගත්තොත් මේවා ක්‍රියාවලින් කියලා. මේවා ඒ අයට අයිති නෑ. තව කෙනෙක්ගේ ක්‍රියාව එයාට අයිති නෑ කියන එක තේරුම් ගත්තොත් අපේ වෙන්නත් මේ යන්තම් හරි ඉවක් හරි දැනනවාද පොඩි පොඩි අදහසක් හරි දැනනවාද මාව නිදහස් වෙනවා කියලා දැනනවද ඒක මම කියන එක නේද මම නිදහස් වෙනවද නැද්ද නේද අනිත් පැත්තත් එක්ක බැඳිලා තියෙන මේ මැෂින් එක මොන බැඳීමක් නේද මැෂින් හැබැයි ක්‍රියාත්මක වෙනවා ඒ වාට නේද එක එක විදිහට ඒවා ස්විච් එහෙට මෙහෙට කරපුවා වෙනස් වෙනස් විදිහට ක්‍රියාත්මක කරනවා ඒක ඒකේ ක්‍රියාවලියක් නේද ඒතර මේවත් එහෙමයි ඒකයි එකම නමක් කියනකොට එක එක මැෂින් වල එන්නේ එක එක හැඟීම්ද නැද්ද? මම දැන් කවුරු හරි ජනප්‍රිය කෙනෙක්ගේ නමක් කියනවා. නමක් කියනකොට එන්නේ එක එක කෙනාට එන්නේ එක එක හැඟීම්. ඇයි ඒ? ගන්න තරම. නේද? මේ මැෂින් වල හැටියට තමයි මේ හැඟීම් පහළ වෙන්නේ. එහෙනම් අන්න ඒ වගේ මේක කවදා හරි හරියටම තේරුම් ගත්තොත් අපිට ලොකු දුකකින් නිදහස් වෙන්න පුළුවන් පීඩණයකින් නිදහස් වෙන්න පුළුවන් සැනසෙල්ලේ සුවසේ ඉන්න පුළුවන් හරි. අන්න එතෙන්ට යන්නයි සතිපට්ඨානය. හරිද? එතෙන්ට යන්නයි සතිපට්ඨාන දේශනාව. මේකේ ඇත්ත සත්‍ය තේරුම් ගන්න. ඇත්තටම එහෙම එකක් තමයි වෙන්නේ. ඒක බොරුවක් නෙවෙයි. ඒක තේරුම් ගන්න බැරුවයි අපි ඉන්නේ. මම කරා, අහවලා කරා කියලා තමයි අපිට දැනන්නේ. ආන් ඒක වෙනස් වෙනවා. ඒතර ජීවත් වෙන්න බැරි වෙයිද දන්නේ. ඇයි මැෂින් එකක ඉන්නේ මිනිස්සු ඕන තරම් කර්මාන්තාලාවල නේද? කියලා ඒවත් එක වැඩ කරගෙන යන්නේ ෂෝක් එකට. කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අන්න ඒ ටික තේරුම් ගන්නටයි ඔන්න ඔය නාම රූප වෙන් වෙලා පේන ගානට සකස් කරගත්ත කෙනාට ඒවාට හේතු තේර ගන්න මේ මැෂින් එක වැඩ කරන්නේ මෙන්න මේ විදිහටයි කියලා හේතුව තේරෙනවා. ඒකට කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා. හරිද? හ්ම් ඊළඟට එයාට මේක බොහෝ පරාසයකින් අරමුණු වෙන්න පටන් ගන්නවා කොහොමද ඒකයි නාම රූප පරිච්ඡේද නැත්නම් නාම රූප දෙක මේ මේකේ තියෙන රූපී කොටස සහ නාම කොටස කියන අනිත්‍යක රූප නොවන කොටස අතට අහුවෙන්නේ නැති කොටස පින්වත් මේ දෙක වෙන වෙනම යන වැඩපිළිවෙළ දෙකක් කියලා යමෙක්ට සිහිය ඉපදුනා නම් භාවනාවකද විදර්ශනා භාවනාවකද එයා මොකද කරන්න ඕනේ මම කිව්වා මූල ධර්මයක් තියෙනවා කියලා. ඒ සිහිය ඒකටම තියාගන්න ඕනේ. ඒකට කියනවා පවත්ත ගන්නවා කියලා. හරිද? ඒ සිහිය පවත්වා ගන්න ඒ සිහිය ඉපදෙන්න යම් හේතුවක් වුණා නම් ඒ ඉපදෙන්න හේතු වෙච්ච දේ නැති වුණොත් අර සිහිය නැති වෙනවා. ඒ සිහිය උපදින්න මම කරපු මොකක් හරි භාවනා මෙනෙහි කිරීමක් ඉඳලා ඒ සිහිය උපදුනේ. එහෙනම් මට අවදීමක් තියනවා දැන්. මොකද්ද? ඒ මෙනෙහි කිරීම නැවත කර කර නැවත කර කර නැවත කර කර නැවත කර කර සිහියෙන් නුවණෙන් වීර්යයෙන් මොකද කරන්න ඕන අර සිහිය? පවත් ගන්න ඕන කොහොම හරි කරලා පවත් ගන්න ඕන. හරි? ආන්‍යයක් පවත් ගන්නකොට ඊට එහා ගිය හේතු දැකීමේ අදහසක් හේතු පේන්න පටන් ගන්නවා. ඇයි? මේ වේදනාවල් වැඩි වෙන හැටි. දැන් මම ඉස්සලා කිව්වනේ 60 කට්ටෙන් යනනම් මොකද වෙන්නේ කියලා. නේද? මේ බලන්න පින්නත් මේ අපි අර කතා කරපු එකට චුට්ටක් යන් එයා හොඳට එයා මේවා ගවේෂණය කරන්න පුළුවන්. ඇත්තටම මෙහෙම කවුරු හරි ස්පර්ශ කරොත් අර මේ ඇත්ත කියපු කතාව හරි. දැනෙන්නේ සැප වේදනාවක්මයි. හරිද? නොදැනගෙන ඒක කිව්වේ. ඒක අකමැති කෙනෙක් ස්පර්ශ කරත් සැප වේදනාවක්මයි. හරිද? කායිකව සැප වේදනාවක් ඇති වෙනකොට මානසිකව අකමැති කෙනාට ඇති වෙන්නේ කයෙන් නෙවෙයි කොහෙන්ද? හිතෙන් ඇති වෙන දුක් වේදනාවක්. ඒ දුක් වේදනාව ප්‍රකට නම් අරට වැඩිය අපිට ප්‍රකටව දැනෙන්නේ දුක් වේදනාව. නැතු මේක මේකේ සපයින් උන්නේ. හරි. ඒකයි මම කිය 60 කටෙන් යන්නම් කොයි තරම් කැමති කෙනා යන්නත් හිතෙනවා. ඒක අපහසුයි. ඉතින් අර මේ මේ එන්නේ ඇති වෙන සැප වේදනා දුක් වේදනා පිළිබඳ වුණත් හැම දෙයක් ගැනම Tamanට ගවේෂණය කරගන්න හේතුත් එක මේ මෙහෙම උනොත් වැඩි වෙනවා අඩු වෙනවා මගේ ළඟ කාමච්ඡන්දයක් උපදිනකොට නැත්තම් මගේ ළඟ ඊර්ෂ්‍යාවක් උපදිනකොට මට නිකන්වත් හිතනද මගේ පැත්තෙන්ම මම ඒක අඩු කරන්න ඕන කියලා. මගේ ළඟ තරහක් උපදිනකොට මට නිකන්වත් හිතනද මේකම හරි ගස්සලා මේක අයින් කරන්න ඕන කියලා. මගේ ළඟ දුකක් උපදිනකොට මට නිකන්වත් හිතනද මෙතනම හදලා මේක අයින් කරන්න ඕන කියලා. දුකක් ඉපදුනහම කවවා කාව හරි දැක්කේ නැත්නම් දුකක් ඉපදුනා නම් මොකද කරේ? මේ කිලෝ 80ක් අරගෙන දීවා දීවිල්ල නේද? අති දාගෙන දිව්වා කොහෙද? දැක්කේ නැති හින්දා නම් දුක ඉපදුනේ. දකින්න දුවනවා. නේද මුළු ලෝකෙම ඔන්න ඔය වගේ දුවනවද නැද්ද? නේද? හිතේ උපදින හැඟීමට සාධාරණීස්ත කරගන්න පිස්සු හැදුනා වගේ දුවනවා. වෙලාව නිකන් නේද දුවන්නේ තුවක් උත්තරන් දුවන්නේ. නේද ඉස්සරහට එන කෙනාට දෙන්නම් වැඩේ කියලා. නේද? කඩු පොලු කිනිසි අරගෙන Tamanට කැමති විදිහට ඔක්කොම තව කෙනෙක්ව ඝාතනය කරන්න පවා හැමතැනකම Tamanට කැමති විදිහට මේ ලෝකේ තියාගන්නද නැද්ද? එහෙම කරලා ඒකට කැමති විදිහට තියාගෙනද දන්නේ? නෑ ඒ දෙවිල්ල හරියන්නේ නෑ. ලෝකේ වෙනස් කරලා සකස් වෙන්න හදන අපි නේද? මම මේ අතන මේකම තේරුම් ගන්න තව තව උදාහරණයක් කියන්න මේවා ඕනමයි ඒක යායායි කියන්නේ හිතයිද දන්නේ නැහැ දැන් හැමදාම එකම දේ කියනවා කියලා. නෑ එකම දේ හරි කමන්නේ ඕන හින්දා කියන්න ඕනේ. මේ හැඟීම් මේ මේ හැඟීමට එන්න ඕන අපි දැන්. හරිද? එන්න ඕනේ. ඒක නිසා නැවත නැවත මේක අහගන්න ඕනේ. එක කාලයකට නැතුව බෑ කියලා හිතිච්ච අයව මේ අතන්ට තව කාලයකට දැක්කම මග ඇරලා යන ගානට එනවද නැද්ද? <laughs> එක කාලයකට එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියලා මගේ හිත මට කියනවා. සමහර ඒ එයාවම තව කාලයකට මොකද වෙන්නේ? දැක්කම අම්මෝ දකින්න මග ඇරලා යන ගානට එනවා. වෙනස් වුණේ අර චරිතද වෙනස් වුණේ හිතද? එහෙනම් එදා දකින්න නැතුව ඉන්න බෑ කියලා මගේ හිත මිල්ලුවා නම් මට තිබුණා නේ හිත වෙනස් කරලා ඒ ප්‍රශ්නේ විසඳගන්න. නේද? හැම දෙයක්ම හිත වෙනස් කරලා විසඳගන්න පුළුවන් දෙයිද එහෙනම්? එහෙම පුළුවන්කම තියෙද්දි මොකද්ද අපි මේ කරන නාඩගම? නේද? වෙනස් කරන්න බැරි දේවල් වගේ වෙනස් කරන්න යනවද නැද්ද? ළඟම තියෙන දේ වෙනස් කරගන්න විදිහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපිට. හරි. ඒක ඔක්කොම අපිට කළ දැම්මා අපි. හරි. අනුන්ගෙන් ගොඩ දේවල් බලාපොරොත්තු වෙනවා මේක හදාගන්න. ඒකෙන්ද හැමදාම ප්‍රශ්නක ඉන්නේ. හරි. එහෙනම් අපිට පළවෙනි අදහසෙන් ඕනේ මේක වෙනස් කරන වැඩේ නම් දැන් පටන් ගන්න ඕනේ. මේක හරියන්නේ නැහැ. මේ මොකක් එක්කද මම මේ නටන්නේ? මගේ මගේ අයිතියට ගන්න බැරි දෙයක් එක්ක නටනවා කියලා තේරුම් ගන්න ඕනේ. දැන් මේක තේරුම් ගත්ත කෙනාන්න බලන්න මේන් එයාට එතකොට එහෙට මෙහෙට විසිරෙන්නේ නැතුව තමන්ගේ හිතට තමන්ගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගැලීම් පහට තමන්ගේ මනසින්ම අරමුණු කරගෙන ඒකේ අඩුවීම් වැඩිවීම් නැතිවීම් මෙනෙහි කරන කෙනාට හරිද ඔන්න තමන්ටම ප්‍රකටව දැනෙන තේරෙන දෙයක් දෙයකට එනවා නාම රූප කියන දෙකම හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඕක දැන් මේ රූපේ අමාරු ප්‍රකට කරගන්න නමුත් දැන් උනත් කියලා හොඳට තේරෙනවා වේදනාව ගැන මොකද කියන්නේ මේ වෙලාවේ වුණ දැන් මමත් දඟල දඟල මේ බණ කියන්නේ. මේ ඇත්තත් ඒ අතරේ දඟලනවා නලියනවා මොකද ඒ? ඉන්න බෑ නේද? මේ තැන් තැන් වල වේදනාව හට ගන්නවා. මේ හට ගන්නවා කකුල හොල්ලනට ඕන් චූටක් අඩු වෙනවා. ආයෙ පරණ විදිහටම තියාගන්න වෙනවා. නේද? මේක හරියට ගවේෂණය කරොත් ක්‍රමානුකූලව තේකක් බොන වෙලාවක එහෙම බැලුවොත් එහෙම තේකේ රසය දැනෙන වෙලාවේ රසය දැනෙන්නේ නැහැ. රසය දැනෙන වෙලාවේ රස දැනෙන්නේ නැහැ දන්නවද ඒක? හොඳට බලන්න ගෙදර ගිහිල්ලා. හරිද? මෙහෙම තැන් දෙකක් වුණත් ගත්තොත් ඇඟේ එක තැනකට අවධානය යොමු කරොත් අනිත් තැන දැනෙන්නේ නැහැ. මෙතෙන්ට අවධානය යොමු කරොත් හරියටම මෙතෙන් දැනෙන්නේ. ඉතින් අපි මේ උපකරණ ගැන මොළොවද දන්නේ නැහැ කියන්නේ ඒකයි. හොඳට පුළුවන් හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා තේරුම් ගන්න. එහෙනම් මම මතකද කියන හැමදාම චෝක් කෑලි වලින් ගුටි කෑවද නැද්ද ඉස්කෝලේ යන කාලේ? ගුරුවරයා දිහා බලාගෙන අහගෙන ඉන්නවා පාඩම. ගුරුවරයා චෝක් කැලෙන් ගහනකම් දන්නේ ඇයි නේද? ඇස් අරගෙන හිටියේ කනුත් විවර වෙලා තිබ්බේ. නේද? දැක්කෙත් නෑ කරපු දේ ඇහුනෙත් නෑ නිදිලා නැගිට්ටා වගේ පාට. එතකොට ගුරුවරයා අහන කොහෙද හිටියේ? දැන් ඉතින් අපිට ගන්න මෙහෙ තමයි හිටියේ. හිටියට මෙලෝ දෙයක් දැන්නලා නෑ. නේද? ඇයි විඥාණය පහළ වෙලා නෑ. ඇස් අරගෙන රූප තියෙනවා නමුත් විඥාණය පහළ වීම නෑ ඒ චක්කු විඥානේ පහළ වෙනකොට සෝත විඥානේ නෑ සෝත විඥානේ පහළ වෙනකොට චක්කු විඥානේ නෑ මනෝ විඥානේ පහළ වෙනකොට <laughs> අර මොකක්වත් නෑ තුස්මින් බුතලගේ අපි අර කියන බලාගත්තට බලාගෙන ඉන්නවා නේද මොකද අපි ඒකට කියනවා එක එක වචන යන්න අර නේද නේද එක එක දේවල් කල්පනා කර කර ඉන්නවා කියලා කොහේ ඉන්නවද කියලා දන්නේ නෑ කියලා ඉතින් මේ වගේ මේවා හැම වෙලෙම වෙනස් වෙනවා මේ මොහොතේ පෙනීමේ ස්වභාවයක් තියෙනවා ඊළඟ මොහොතේ ඒක වෙනස්. ඊළඟ මොහොතේ ආය වෙනස්. ඊළඟ මොහොතේ ආය වෙනස්. ඇසීමේ ස්වභාවයක් තියෙනවා නම් ඒ ඇසෙන එක ඊළඟ මොහොතේ වෙනස්. දැනීමේ ස්වභාවයක් වෙනස්. ඉතින් හැම වෙලේම මේ විඥාන පෙරහැර වෙනස් වෙනවා. මේ මොහොතේ හටගන්න විඥානය නෙවෙයි ඊළඟ මොහොතේ. ආදරය ගැන මොකද කියන්නේ? මේ ඒක අහලා ඉන්න සංස්කාරය ගැන කියලා දෙන්න නේද? හිතේ ඇති වෙන සැකසීමක් තමයි ආදරය කියලා කියන්නේ. මොකද කියන්නේ ආදරය ගැන? ඒක එක විදිහටම තියෙනවද වෙනස් වෙනවද දන්නේ මේ මොහොතක ගොඩාක් ආදරෙන් ඉන්නවා. තව මොහොතක මොකද? එක මොහොතකටම හිතනවද නැද්ද ඕනෙම නෑ මල වගේ කියලා. වෙලාවකට නැතුවම බෑ කියලා හිතනවා වගේම තව වෙලාවකට ඕනෙම නෑ කියලා. ආයෙ තව චුට්ටක් ආයෙ ඕනේ කියලා හිතෙනවා. හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? මට පුළුවන් ද ඕනෙම නෑ කියලා හිතන වෙලාවට ඕනමයි කියලා හදාගන්න එකපාරට. නේද? ඕනමයි කියලා හැදෙන හිතෙන වෙලාවට ඕනෙම නැහැ කියලා හදාගන්න පුළුවන්. එහෙනම් මේවා වෙනස් වෙනවා නේද? සංස්කාරය වෙනස් වෙනවා, සංඥාව වෙනස් වෙනවා, විඥානය වෙනස් වෙනවා, හැම වෙලෙම වෙනස් වෙනවා. අන්න අර ඇතිවීම නැතිවීමත් එක්ක ඇතිවීම නැතිවීම අත්දකින්න කෙනෙකුට මෙන්න මේ වෙනස් වීම ප්‍රකට කරගන්න පුළුවන්. හරි. නාම પરම්පරාවේ, රූප પરම්පරාවේ වෙනස් වීම හැම වෙලෙම වෙනස් වෙනවා. හැම වෙලේම ඒවා වෙනස් වෙනවා. හැම ෂණයකම වෙනස් වෙන බව තමන්ගේ පැත්තෙන් අත්දකින්න පුළුවන්. හරිද? එතකොට අපිට හොඳටම වැටහෙනවා මේක මට පවත්වා ගන්න බැරි බව. හරිද? මට එතකොට අපිට තේරෙනවා මේක වෙනස් නොවි තියෙන දෙයක් නෙවෙයි හැම වෙලේම වෙනස් වෙන දෙයක්. ලෝකයේ හැම වෙලේම වෙනස් වෙන දෙයක් නම් තියෙන්නේ ඒක ඒකෙන් මට සිද්ධ වෙන්නේ සැපද දුකද? දුකක්. වෙනස් වෙන දේ හින්දා ඇති වෙන්නේ දුකක්මයි. ඇයි අපි අපිට කියන්න පුළුවන් වෙනස් වෙන දේ හින්දා සැපක් ඇති වෙනවා කියලා. ඒ තුවාලයක් එම හොඳ වෙනකොට සැපයි. තුවාල වෙනස් වෙනානේ. මම කැමති කෙනෙක් දකින්න ඕනේ කියලා හිතාගෙන ඉන්නකොට ඒ පරිසරය වෙනස් වුණේ නැත්තම් දුකයිනේ. ඊට පස්සේ දකින්න ඕන කෙනා ළඟට එනවා කියන්නේ පරිසරය වෙනස් වුණා කියන එක. එන වෙනස් වෙන සැපයිනේ. නේද? එහෙම හිතන්න පුළුවන්. නමුත් මේ බලන්න ඒ කියන්නේ අපි ඊළඟ දවසේ කතා කරමු ටිකක් වැඩිපුර. නමුත් වෙනස් වීම කියන එක අපි හිතමු අපි කැමැතිම කෙනා මගේ ළඟට ආවේ පරිසරය වෙනස් වෙච්ච හින්දා. හැබැයි ආපු වෙලාවේ ඉඳලා මට පීඩනයක් තියෙනවද නැද්ද? කොහොම හරි තියාගන්න ඕනේ, කොහොම හරි තියාගන්න ඕනේ කියලා. නේද? වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න අපි හැමදේම මං කැමති දේවල් වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ලොකු උත්සාහයක් ගන්නවද නැද්ද? ඇයි එහෙම උත්සාහ ගන්න වෙලා තියෙන්නේ? ඒවා වෙනස් වෙන ස්වභාවයේ තියෙනින්ද අනිත්‍ය ලක්ෂණය තියෙනින්ද ඒ වගේ. හරිද? අන්න ඒකද මම හැමදාම ඉන්නේ පීඩණය දුකෙන්. අර කැමති දේවල් ලැබිලා තියෙනවා යමක් වෙනස් වෙච්ච හින්දා ලැබෙනකොට ඇති වෙන සතුටත් එක්ක හරිද? හරියට ඒ පැත්ත මේ පැත්ත දෙක එකට ආවා වගේ දුකකුත් එක්කම යනවා. ඒකින්ද යමක් අනිත්‍ය නම් ඒක දුක් ස්වභාවය තියෙනවා. ඉතින් ඔන්න ඔය ඔවා අපේ අතුලාන්තයෙන් තේරුම් ගත යුතු තියෙනවා. එසේ තේරුම් ගන්න සතිපට්ඨානය වැඩි යුතු තියෙනවා. මේ ජීවිතේ තේරුම් ගත්තොත් අපිට වරදින්නේ නෑ ඇඬෙන්නේ නැති තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ඇත්තන්ගේ ජීවිතයට එකතු කරගෙන ක්‍රමානුකූලව තමන්ගේ විදර්ශනා වර්ධනය කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති